දැන් අපි වෙලාව දාලා තියෙනවා තුනේ සිට පහ දක්වා ධර්ම දේශනාව සහ ඊපස්සේ ධර්ම සාකච්ඡාවක් නැත්නම් තමන්ගේ භාවනා සම්බන්ධ සුද්ධ කිරීම සම්බන්ධ වෙලාව ගන්න. ඒක නිසා නැස්තියක් වශයෙන් මේකට සූදානම් වශයෙන් ලිඛිත ප්‍රශ්න තියෙනවා. ඒක නිසා මම දෙවි මාත් ඇවිල්ලා හිටවන ලිඛිත ප්‍රශ්න සභාවකට කරන්නයි කියලා. ඒ අතරවාරේ මම ඉල්ලීමක් කරනවා. සතිವಾರයේ අපි අනිකාටත් අදහස් ඉදිරිපත් කරන ප්‍රශ්න සිද්ධ කර ගන්න ඕන මේ ඉදිරියට කරන මයික් එක පාවිච්චි කරන්න ආරම්භ කියන කරම තියෙනවා අත උසන්නේ ඒක අපිට මයික් එක ගන්න පුළුවන් ඒ ආරාධනාව කීටි අපි ලිඛිත ප්‍රශ්න වලින් ඇසුවාගේ ආරම්භ ගන්නේ සාමාන්‍යස ප්‍රයත් භාවනාවක සිටින්නේ නිරන්තර කුෂයක් මතක් වීමත් අනුස්කාර කේක සමීපයි ඒක අතිඥාන ධාමන චිත්තං කියන එක කුසලයක් වෙන්නත් පුළුවන් අකුසලයක් වෙන්නත් පුළුවන්. වර්තමානයේ හිත පවත්වන වෙලාවේ නැත්නම් එළඹ සිටීම අතු බලනකොට පිනක් නිසා හෝ පවක් නිසා හෝ අතීතයට අනාගතයට යනවන ඒක සඳහන් කර තියෙන අතීතානි ධාවනං චිත්තං විකෝපාන ප්‍රඥා සමාධිස පරිපන්තෝ අතීතයට ගියේ හිත මේක නම් කතා කරලා තියෙන කුසලයක් සිහිපත් කරලා සතුටක් වෙන්න තියෙන වැත්තේ පොදුවේ සිද්ධ වෙන්නේ අතීතයට යෑම පිළිබඳ පශ්චාත්තාපයක් තමයි ඉතුරු වෙන්නේ. මේකත් හරියට දන්නවනම් ප්‍රශ්නේ අහන්නේ ඒකනේ. හරියට දන්නවනම් අපේ දක්ෂකම තියෙන්නේ බයිසිකල් එක පදිනකොට කකුල් දෙක බිම නොතබයි. වම් කකුල බිම තිබ්බත් අකුණු කකුල තිබ්බත් බයිසිකල් පදිනවා කියන්න බෑ. බයිසිකල් පදිනවනම් බයිසිකල් එකේ බැලන්ස් එක යන්න ඕනේ. වම් පය තිබ්බොත් වම් අතීතයේ ජීවත් කරා වෙනවා. දකුණු පය තිබ්බොත් අනාගතේ පටිකංකණය වෙනවා. ඌ බයිසිකල් පදිනවා කියන්නේ බෑ. බයිසිකල් පදිනවනම් බැලන්ස් එකේ තියෙනවා. ඉතින් ඒක නිසා මෙවැනි ප්‍රශ්නයක් එන්නේ සම්ප්‍රදාන කුල බෞද්ධයට විතරයි. හරියට සතිය කියන්නේ මොකක්ද කියලා බටහිර ක්‍රමයක අවබෝධ කරගත්තොත් ඒ මොකද අතීත කුසල් කතාවක් ඇත්තෙත් නෑ අනාගත පින් කීමක් කරන මේ පින් පව දෙක බෞද්ධයට උගන්වන ලද්දක්. මේ බෞද්ධ ජීවිතයේදී අපි මේ ගමන්ගේ මාන්නේ වැඩි කරගන්න සමහර වෙලාවට පාවිච්චි කරන්නේම අරගත්ත දෙයක් අන්තිමට ඒක බලන්න. කොහොම වුණත් අතීතෙට හිත ගියා නම් අතීතෙට හිත ගියා. ඒක පින්නට ගියත් පවට ගියත්. ඒක නිසා මේ වර්තමානයේ ඉන්න බැරිකමට දෙන නිදහසට කරු. ඒවා ඉතින් අර සදාචාරයේ මේකට කියන සදාචාරයක් නෙවෙයි. මේක මේ මේ ආගම පැත්තෙන් තමයි සතුටක් වෙන්න හදනවා. හැබැයි මේ ප්‍රශ්න කරුවේ එහෙම සතුටක් වෙලා නෙවෙයි ප්‍රශ්න අහන්නේ ද කියන ප්‍රශ්නාර්ථ ලකුණත් එක්ක. ඒසම මතක තියාගන්න සමත පැත්තෙන් උත්තර දෙනවා ඔව් කියන්නේ වෙනවා විපස්සනා පැත්තෙන් උත්තර දෙනවා නෑ කියන්නේ. ඒ නිසා කැමැති විදිහට බාර ගන්න. බබා කැමති ඔව් කියන්න නම් ආයෙනම් ඉතින් ඒ බබා ඒක බාර ඒ බබා කැමති නෑ කියන්න නම් ඒක ඒක බාර ගන්න. ඉතින් මම බබාට බාර ගන්න කියලා මම කියනවා මේ කොයි එකෙමුත් වර්තමානයේ හිත නෑ කියන එක නම් සාර්ථකයි. දැන් ස්වාමීන් වහන්සේ මම පිළිතුරෙන් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. භාවනා කළත් දැනගන්න පිළිතුරේ පිළි විතර කීවා සමත් නැහැ නේද? ඒවා තමයි සාමාන්‍යයෙන්. මේ පිළිත් කියන වචනේ බුදුරේ කතියකංශය අඩ වර්තකත නදිනව පරිත්ත. පරිත්ත කියන්නේ අරසා. අපි පිළිත් පාවිච්චි කරන්නේ දැන් අපිට ඒක ඇත්තටම මේ පිළිත් කියන වචනේ අපේ මේ එදින්දා වචන මාලාවට අවිලා පරිත්ත කියන එකයි මේක අදහස පරිත්තාන ධර්ම දේශන කියන්නේ අරසාව. ඒ ස්වාමීන් වහන්සේ මට ගුරුමිකහම කමඨාන් දෙන ස්වාමීන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේ භාවනා පැත්තේ නෙමෙයි වඩා මූලධර්ම පැත්තේ ගුණ ගුණ කරක සංසම් පස්සේ. දැන් මේ වුණත් අපවත් වෙලා. ඒ ශාන්තිලිය පොතක් මම සිංහලට දැම්මා. ඒකේදී ශාන්ති මේ පරිත්ත කියන වචනේ අර්ථ තුනක් දෙනවා. අහන පිළිත්, කියන පිළිත් සහ කරන පිළිත් කියනවා. ඒ තමන්ගේ ආරක්ෂාව පිළිබඳ කාට හරි පිළිත් කියන්නලා අහගෙන ඉන්නකොටත් ආරක්ෂාවක් හම්බෙනවා. ඒකයි අපි ගෙදරට සංඝයා වඩම්මලා පරිත්‍රාණ ධර්ම දේශනා කරන්නේ. එතකොට අහන පිළිත් කියලා එකට කියනවා. නමුත් ඒ වෙනුවට තමන් සූත්‍රය ඒ ඒ පරිත්‍රාණ ධර්ම කොටස් කටපාඩම් කරලා අල්ප ප්‍රාණ මහ ප්‍රාණ සහිතව කියනකොට අහන කෙනාට වැඩි සිද්ධ වෙනවනේ. තමන් ඒකට යෙදිලානේ කරන්නේ. තමන් ඒ අර්ථ ගන්න තමයි අද විතරක් නෙවෙයි අර්ථත් දන්නවා. එතකොට ඊට වැඩි වෙන. එතකොට ඒ ශාන්ති කියනවා අහන පිළිත් වලට ගොඩක් බලවත් කියන පිළිත් එකක් තමයි අහන පිළිත් අහන්නේ නිදාගන්නේ. කියන පිළිත් නිදාගන්න කරන්න බෑනේ. පිළිත් කියනකොට නිදන්නේ නැහැ. ඕන පිළිත් ගෙදරට ගිහිල්ලා අහන්න බලන්න මොකද වෙන්නේ කියලා. ආමුදු උදේ වෙනකන් ඇත්තට බුච්ච බුච්ච ඉඳලා ගිහිල්ලා පාන්දර මගුල් බෙර ගන්නකොට තමයි කට්ටියට ඇහැරෙන්නේ. ආහන පිළිත් නම් ඉතින් ඔක්කොම නින්දට තමයි වැටෙන්නේ. කියන පිළිතුර ඉච්චර කරන්න බෑ. මොකද කියන මරදයට පැටලෙනවා මම පැවිදි වෙන්න ඉස්සලා අපි හතර දෙනෙක් ඉපු කියලා මුළු රැම මුළු රැම පිළිත් කියන්න උත්සාහයක් ගත්තා. මුළු රැම පිළිත් කරපු CD එකක් දාගෙන කියන්නේ. පාන්දර විතර වෙන මොන්න තාලෙන්වත් ඉන්න බෑ. මට නිදිමත. පස්සේ මම අර කට්ටිය පිළිත් කියද්දි ඔළුවේ හිටගෙන හිටියා ගොඩාක් වෙනවා. ඉන්නකොට නිල්ලන. ඒකට අනික ටිකවා දැන් පැවිදි වුණාට පස්සේ නම් ඕක කරන්න වෙන්නේ නැහැ. සිවුරඳ ගත්තා පස්සේ ඔලිවිට ගන්න බෑනේ. ඒකට මහතෙව පාදනමක් වෙන්න වෙන්නේ. මම කරා මේ ඉරි කියන වෙලාවටවත් ඇහැරගෙන ඉන්න. එනිසා අහන පිළිතුරට ගොඩාක් වෙනසක් තියෙනවා කියන එක. ඊට පස්සේ කරන පිළිත් කියන්නේ සතිය වඩනවා. සතිය කියලා කියන්නේ සතියේ පච්චපත්තහනේ පෙන්වන්නේ ආරක්ක පච්චපත්තාන. අතීතේ දුවන්නේ නැත්නම් හිත අනාගතේ දුවන්නේ නැත්නම් ඒක ලොකුම අරසාවක්. ඒ සම්පිරිත් කියන පිළිත් වලදී දස දහස් ගුණයක වටිනාකමක් තියෙනවා කරන පිළිත්. කරන අරසාව. ඒක දෙයයන් ප්‍රශ්නයටත් අත කියන්න බෑ. ඒක නිසා මේ තුනක් තියෙන බව දැනගෙන මේ ආන්නේ කර කියන පිළිත් සහ කරන පිළිත් දෙකක්. ඉතින් ඒක නිසා ඒකේ වටිනාකම් දන්නේ නැත්නම් අපි තාමත් දෙකම ගන්න පුළුවන්කම තියෙද්දී හොඳ ගන්නවා වඩා හොඳ පැත්තකට ගන්න. හොඳ වඩා හොඳ දෙකම දීලා තියෙන වෙලාවේදී අපි බොහෝම හසන් කරනවා හොඳ පැත්ත ගන්න. නමුත් අපි ප්‍රතික්ෂේප කරන්නේ වඩා හොඳ දෙයක්. ඉතින් ඒතකොටදී බුලී ඉතින් මම මොකද කරන්නේ? පිරිත් තුනක් ලැජ්ජ වෙනවා. ඉතින් මොකද කරන්නේ? ඉතින් මනුස්සයාට ඕනලා තියෙන මේක නම් ඔබ ගනි. දෙකම තියෙනවා. වඩා හොඳ දේ ගන්න දන්නේ අර රූපගත හොඳ දේ ගන්න. හොඳ දේ ගන්න එක හොඳයි. වඩා හොඳ ගත්තොත් හොඳයි. ඉතින් කට්ටියට උනා තියෙනට හොඳ. භාවනා කියන්නේ හොඳින් වඩා හොඳ වෙන් කිරීම. ඒ දේ තේරෙන්නේ නැත්නම් මේකින් මොනවා කරන්නේ? දුන්නට බාර ගන්න නැත්නම් මොනවා කරන්නේ? ඉතින් ඒක විස්තර කර දීම තමයි මේ මූල ධර්මෙන් අපි කරන්නේ. මූල ධර්ම දේශනාවෙන් කන් දීමේ, ධර්ම සාකච්ඡා කිරීමේ හොඳත් වඩා හොඳත් දෙක අතර වෙනස තේරුම් ගන්න එක. ඒක ලේසි නෑ. මොකද ඒ තරම් අපි හොඳට ඇබ්බැහි වෙලා තියෙනවා. අපි අම්මලා තාත්තත් අපි ඔළුව මෙට්ටහි කරලා තියෙනවා. බුදුසෙන් කියනකොට විප්ලවී විදිහට කල්පනා කරපන්. හොඳ වඩා හොඳ දෙක අහුවහම කරුණා කරලා. වඩා හොඳේ නාමයෙන් හොඳ අමතක කරන්න. ධර්මයක් ඔබලට අතාරින්න වෙනවා මහණෙනි. අධර්මය ගැන කොමුණ කතාවද කියලා. ධර්මෝපයෝගික වේ පහතබ්බා වගේ අදම්. ඉතින් ඒ නිසා අපි මේ වඩා හොඳට යන්න කැමති නැත්නම් ඉවර කරන මෙත් ඇහි වෙනවා කියන එක තන කරකවනවා පල් වෙන්න පටන් ගන්නවා. ඔය ප්‍රශ්න කරු චෝදනා කරන්න බෑ මොකද ප්‍රශ්නයක් නෙමෙයි මත ප්‍රකාශ කිරීමක් නෙවෙයි. ඒ තමයි මගේ මොකක්ද කියන්නේ. සාදර ඉල්ලීම තමයි මෙවැනි ප්‍රශ්න වල හොඳයි වඩා හොඳයි දෙක වෙන් කරගෙන ශක්තිමත් වෙන්න, ධෛර්යමත් වෙන්න, සාක්‍ය සිංහ වෙන්න වඩා හොඳේ නාමයෙන් හොඳ බදා ගන්න යන්න එපා. වඩා හොඳේ නාමේ හොඳ පාවා දෙන්න උනාට ඒක නරකක් මේ කය සිටි ඇත්තට සංඥාවක් පමණක් නේද? එන සංඥාව මොන විඥානය විරෝධ කරගන්නවද? ඇත්තටම කයක් නැහැ නේද? මොන අවස්ථාවකට පත්වනඳම කෙසේදයි අනුකම්පාවෙන් සාදා දෙන්නේ. මේ මොහොතේ සිතත් කයත් දෙකම නිරෝධ වෙනවා නේද? මොකක්දාන් සාධාරණ තියෙන්නේ. නෑ මේක අතිදාමනයක් තියෙන්නේ. කය හිතකට කවදාකවත් ජීවත් වෙන්න බෑ කයක් නේද? කයකට කවදාකවත් ජීවත් වෙන්න බෑ හිතක් නැතුව ඒ නිසා මේ අපි හිත කය දෙකෙන් කය අමතක කරලා හිතෙන් විතරක් වැඩි වෙරන්න හදනවා කියන්නේ ඒකට අතිදාවනය කියලා කියන්නේ. බුදුදහමන්සේ කියන්නේ ගැලවෙන්න ඕන නම් කායපසනාවෙන් පටන් ගන්න. කායපසනාවෙන් පටන් ගන්න වේදනා චිත්ත ධර්ම ක්‍රමයට ගියහට පස්සේ පස්සේ අහුවෙන්නේ හිත. ඉතින් මේ මූල ධර්ම ඉස්සර කරගත්තහම වෙන වැරද්දක්. ඒක නිසා බුදුදහම කියනවා අනුභව ශික්ෂා අනුභව කිරියා අනුභව ප්‍රතිපද. ඒ ප්‍රතිපදාවක් තියෙනවා නමුත් උඩාත්තේ අල්ලන්න යන්න එපා. පොළවේ බෑ. ඒ මේකට වාදේ නගන්නේ කබරේක් හරි උරගේක් හරි ගෙඩියක් කන්න ඕන නම් ඌ ගහදිගේ මුලදිගේ උඩට නැගලා ගහට ගිරන ගෙඩිය කන්න. කුරුල්ල කන්නේ උඩින් ඇවිල්ලානේ. ඉතින් ඒ නිසා කියන උඩින් ඇවිල්ලා කන්න පුළුවන් නම් ඇයි මේ බිම දිගේ උඩහට ගිහිලා කන්නේ ගෙලින්ම අපි උඩින්ම කන්න පුළුවන්. ඉතින් ඒක කියනකොට මම මතකයි ඔය ඉබතරින් වාද වශයෙන්ම පොතේ ලිඛිතව කියනවා මේ දලයි ළමතුමාගේ සාකච්ඡාවක් කිව්වා කුරුල්ලා වුණත් ඉපදීමේ ශක්තිය ගන්න පොළවෙන් තමයි කියන්නේ. ඉගිලීමේ ශක්තිය ගන්නෙ පොළවෙන් තමයි. එදා උඩින් ඇවිල්ලා වැහුවට බුදුජානනාංශ කිව්වේ දන්න තැනින් පටන් ගන්න. පිළිගුණාංශ කිව්වේ දන්න තැනින් පටන් ගනින්. දන්න දේෙන් පටන් ගන්න. නොදන්න දේකින් පටන් ගන්න හදන මේක ඉස්සල්ලාම වැරදි මතයක් අරගෙන ඉතින් මගෙන් අහනවා මේ මතය ඒක කරන්න කොහොමද? ආසයට ඉනිමක් බඳින්න හදන කතාව. අති දහමයක් තියෙන නිසා අනුකූප ශික්ෂා අනුකූප ක්‍රියා ගණකෝ මොග්ගල්ලාන සූත්‍රය අපි මේ ළඟදී කරා. ඒකදී සරවත්සන්සේ නැවත නැවත දේශනා කරනවා. දන්න දැනින් පටන් ගන්න, තියෙන තැනින් පටන් ගන්න, දන්නේ නැති විඥානය නිරුද්ධ කරපුවාම කය නිරුද්ධ වෙනවා නේද කියලා. ඒක නැත්නම් නම කය නිරුද්ධ කරුවොත් විඥානය නිරුද්ධ වෙනවා. මෙන්න මේ විදිහට මේ දෙකේ තියෙන අන්තිමඤ්ඤ ප්‍රත්‍ය තේරුම් ගත්තොත් මූල ධර්මෙන් නිවන් දකින්න බෑ. ක්‍රියාවක් වැඩ පිළිවෙලක් තියෙනවා. මම මුත්තන් භාවනාවේදී මෙන්න සාහකරව සාමාන්‍ය කිව්වා. ඒක සමාන කරනවා කියන එක. අතෝ මට මගේ සතුට අනුභව වෙනවා. එයා එයා හදාගත්තා. ඒක මොන භාවනා සිස්ටම් එකක්ද? සාමාන්‍ය ඊට පස්සේ ඇහෙනවද කියනවා. ඔය ඒක නිසා මේකේ ප්‍රකාශක විතරයි තියෙන්නේ මේ ප්‍රශ්නයක් නෙවෙයි නිසා බීගාරස් සාමාන්‍ය මාත්‍ර මාත්‍රා කාර්යයේ පැහැදිලි කර දෙමින් සායකයන් සිදුවා තිබෙනවා. කෙනෙක් පාසා අතුරු නැතිව සංදේහා සමගම දෙවිදුන් යෑමක් ඇති බව දැනේ. එසේම කාර්යද කෙනෙක් පාසා මේ දින සිදුවන බව දැනෙනවා. එසේ කුලියකින් සකස් කරන දෙයක් හෝ යමක් හෝ කාලයන්ද නැති බව පැහැදිලි ඒ සංස්කාර රැඳෙනවා යයිද කර්ම රැඳෙනවා යයිද කොහොමද සුවල කරනක් මොකදයි කියනවා බලන්න සම්බන්ධ මේකට මේ විකල්පයක් පෙන්නලා දෙන්න පුළුවන් අද ක්වොන්ටම් ෆිසික්ස් කරන එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොමැග්නටික්ව පාවිච්චි කරලා වැඩ කරන ඕනම විද්‍යාඥයෙක් දන්නවා හැම රූප ද්‍රව්‍යයක්ම බුදු ශක්තියක් විතරයි වහා වෙනස් වෙන්නේ ඔය නියුරෝ සයන්ටිස්ට්ලා දන්නවා මනසේ ඒ තරම් වේගයෙන් මේ ස්පාර්ක්ස් ඇති වෙනවා ශක්තියක් විතරයි නමුත් එක එකක් නිවන් දකින්නේ නැහැ විද්‍යාවේ එක එකක් ලැබ් එකකදී නිවන් දකලා නැහැ ඉගෙන මිත්‍යා දෘෂ්ටියේ තියෙන තාක්කල් අයෝනිස මනසකාර තියෙන තාක්කල් ඔය මොන නිදර්ශනේ දැක්කත් ඒක හරි පැත්තට දාගන්න බැරි කෙනාට රණ්ඩේචා කවතමාසේ දේශනා කරන්නේ ඒවා දකින්නකොට ඒවා බැලීමේ හැඩ බැලීමේ ආකාරය බැලීමේ දෘෂ්ටි කෝණය අනුව දෙකේම විපරිණාමයක් සිද්ධ වුණොත් තමන්ට සිද්ධ වෙයි. එහෙම නැත්නම් මේ වගේ ප්‍රශ්න නැත්නම් සැක එහෙම නැත්නම් තමන්ට නිවන් දැක්කා වගේ පේන නමුත් උඩ යන්නේ ආම පොළොවේම නිවන් දැක උඩ යන්න කියන නිකන් එකක් තියෙනවා. රහත් වෙන කියන වචනේ අපි කියන්නේ උඩින් යනවා කියලා. උඩ යන්න මේ ලේස් දෙකෙන් අල්ලලා උඩට අදින්න හදනවා අදින්න හදනවා උඩ යන්නේ. ඒක මොකද තාම මේ මූල ධර්මයේ කකා කකා ඉන්නවා මිසක් ආ. හොඳට බලන්න මේ කියන විදිහට විසඳෙන්නේ නැති කර්ම රැස් වෙනවයි කියලා ආනාපාන සම්පූර්ණම නැත්නම් කාය සංස්කාර ගෙවෙන මට්ටමට යනකම් භාවනා කරලා බලන්න. ඒක ලේසි නිසා කියනව නෙවෙයි. භාවනා ලෝකේ ඉච්ඡනම දුර්ලභ දෙයක් නෙවෙයි. ආන්නේ මට්ටමට ගියාට පස්සේ තමයි තේරෙනවා ප්‍රතිපදාවක් වැඩෙනවා කෙලෙසලු. එතකොට අරන්න මැන ගන්න පුළුවන්, කිරා ගන්න පුළුවන් සංසන්දනාත්මක දෙයක්. මේ gediya පිටින් වෙන්නේ නැහැ. ගෙඩි පිටින් වෙන දේවල් අපි කියන්නේ මූල ධර්ම විතරයි. ඒ නිසා අහුතු තර්කයක් විතරයි කියන්නේ. මේක දිනුවා කියලා කිසි ප්‍රතිපදාවක් වැඩෙන්නේ නැහැ. කෙලෙස් දෙන්නේ නැහැ. අඩුවාන මේ කාය සංස්කාර ඒ කියන්නේ කායේ කියන සකස් කිරීම අඩු කළ බලන්න ඒ අසම්පජාන කාය සංස්කාර වැඩ. සම්පජාන කාය සංස්කාර සංසිධීම දැක දැක දැක දැක මුත්‍ය දින පුළුවන්. අසම්පජානව වැඩෙන කාය සංස්කාර මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. මොකද සර්වඥාන්සේ හොඳටම කාය සංස්කාර විතරක් නෙවෙයි මනසටත් ගෙනියලා හොඳටම අඩු කරලා හොඳටම බල බිඳලා හොඳටම ඇල්මටලා කියනවා ඕක මම නෙවෙයි කියපන් ඕක මගේ නෙවෙයි කියපන් ඕක මගේ ආත්මෙ නෙවෙයි කියන්නේ එතකොට කර්ම රසය අද දෙතින් යන්නේ ඉස්සලා ප්‍රතිපදාවේ හොඳටම ඇල්මරන්න බල බිඳින්න තර්ක කරන්න බෑ භාවනාවෙන් එතෙන් යන්න ඕනේ ඒක නිසා මේවා සකච්ඡාවට හොඳයි නමුත් තනකට යොමු කරන දේවල් ඒ වෙනුවට පුළුවාතර වර්තමානයේ හිත පවත්වන්න ආනපන වගේ කාය සංස්කාය සම්බන්ධ ආරම්භක හිත පවත්වන්න නැත්නම් සක්මන් කරනකොට මේ වම වශයෙන් දකුණු වශයෙන් කියන්නේ ඒකට අපිට තේරෙන්නේ යන ගමන. හැබැයි කියන්නේ කොහොමද? අපි මෙහෙන් ආරම්භ කරපුවාම ශිරීපාදයට යන්න කියලා ගමන. තබන තබන පියවරෙන් අපි පද්මෙට ලං වෙනවනේ. ඒ වගේ තමයි සතිමත් වෙන හැම චිත්තක්ෂණයකම නිවන ලඟට තේරෙන්න ගොඩාක් අලු. පටන් අරගන්නකොට ඊටදී එක දැනම ඉන්නවා වගේ හැබැයි තමයි තේරෙයි ඒ ඒ චිත්තක්ෂණයේ රැස්න කෙලෙස් අරුයි ප්‍රතිපදා කියන්නේ මොකක්ද කියලා දැන් ටික ටික දන්නවා අන්න ඒකේ ගැම්මක් එනවනම් ඇක්සලරේට් කරන්න යනවා ස්මාර්ට් වෙන්න එපා ඕම යන්නේ. නමස්කාර මම භාවනා වැඩසටහනට අවුරුදු පැමිණි අද භාවනා පටන් ගන්න මුල මට මගේ මෙන්න ලෝකෝ දීපෝවත්ම කෙරුණා. ඊපස්සේ ගොතුන් එකක් එන්නේ නොතිබුණා. මට ඇලිම කියන කෙනෙක්. ඊපස්සේ භාවනා කරන්න අහනවා. එකක් වෙලා ඉන්නකොට පොඩ්ඩක් එනවා. ප්‍රශ්නේ නැහැ. ඇස්ස භාවනාවට බාධා වන්නේ. බයින්නේ මේ සතියෙන් තොරව කහිනකොට කොහොමද සතිය යුක්තව කහිනකොට කොහොමද කියලා දෙක බලන්න ඉච්චා. එතකොට මේ කැසට කිඹිතර නතර වෙන එකක් නෙමෙයි සතිය කියන්නේ. ඒ නිසා මොන බාධාවාවත් මොන අපහසුතාවාවත් ඒක නොදැන ඒක පිළිබඳව අවදි භාවකින් නැතුව මෙතෙක්ල් සිද්ධ වුණා. දැන් බලන්න ඒ ඇදුනේ එනකොට මේ මස්පිඩි වලින් ඒ අවශ්‍ය කරන ආතතිය ඇති කරන හැටි, හුස්ම ගැනීම අපහසු වෙන හැටි, කැස්ස එනකොට උගුරේ ඒ කකියන ගතියක් ඇවිල්ලා ඊට පස්සේ කැස්සේ නැත්තම් ඇසලින් කඳුළු වෙනවා නහයි හොටු වෙනවා කටෙන් දිකෙල වෙනවා කැස්සක් මේ වගේ දේවල් වෙනවා එතකොට ආපෝ ධාතුව කිපෙනවා ඒ කිපෙන එක දිහා බලන හිටියොත් මේක මගේ නම් මට ඕන නම් පාලනය කරන්න ඉතින් මම නැතර කරනවා මම ඒක නතර වෙන්න එපා නතර වෙන්නේ නැහැ ඒකට ඒක දිහා හොඳට බලන්න පුළුවන් නම් සතියෙන් මට ඕන වුණා මගේ කියන මේකයි කැස්සක්වත් මතක කරන්න බෑ කියනක පරාදයක් නෙවෙයි අනාත්ම සත්‍ය පිළිබඳ හොඳ නිදර්ශනය. මොකද ඔහොම බාහන නෝර කැසෙන්නම නේද? මේ මේකේ සත්‍යයෙන් බලන්නේ තියෙනවා. ඒ නිසා කවුරුහරි හිතනවා නම් මේ කිසියම් ලෙඩක් නැති ඇතුමක් නැති කැස්සක් නැති ලෝකේ භාවනා කරන්න කියලා මොන මඟුලද නිවනක් කියන්නේ. නිවන ඕන කරන්නේ දුක දින කරනවා. මොන ආත්ම ලෙඩක් නැත්නම් මොකද භාවනා? ඕනේ කරන්නේ. මේ එනකොට තමයි භාවනා වටිනාකම. මේ දුක්ඛ සත්‍ය ගොජ දාන වෙලාව. ඒකීති භාවනා කරන්න පුළුවන්. සර්වචනහන්සේ දුෂ්කර ක්‍රියා කරන වෙලාවේදී ෆොටෝ එකක් ඉස්සරහින් තියාගන්න. වෙන අවුරුදු 6ක් කාලෙක බඩත ගන්න පපුව අත ගෑවෙන පපුව අත ගන්න පිට අත ගෑවෙන තියෙදි බලාපොරොත්තු සුන් වෙලා නැහැ. ඉතින් මේ කැස්සක ඉතර දුෂ්කර ක්‍රියාවක් නැහැ. අදුමෙත් නැහැ. අනික උගාක් වෙලාට දන්නවා දොස්තර නෝනලා එහෙම කියනවා තමයි ලාවලට ඔය ඇදිම රෝග 150ක් මානසිකයි. ඒක නැතිවෙන්නේ එකල බේතයි දෙන්නේ බාහන විතරයි. බාහනතර මොන්න නිබුලයි කෙරුවා තරම්මනා කෙරුවා. ඒක ඒ වෙලාවට පොඩ්ඩක් අයින් කරලා ආයේ මානසික අසහනිය එනකොට ඕන්න ඇදුම. අපේ මාසිනා කෙනෙක් හිටියා එයාට ඇදු අපේ ගෙවල් තුන පෙර දිනෙකින් ආපු දවසේ උදේ පාන්දර ඇදක් දෙන්න බෑ. මේ සකුඩ අත්‍යාගෙන ගන්න අධිවැදින් නැගිටින පොඩි මල්ලි ඉතින් ඇදගෙන යනවා ඉතින් පාන්දර හැතම එකහමාරක් කරන දොස්තර මාත් ගන්න දෙමළ දොස්තර කෙනෙක් ඉන්නේ. ඌ ඉන්ජෙක්ෂන් කට්ට ගාලා ගන්න ඉස්සෙල්ලා සමීපයි. මම එන්නම් මල්ලි යන්න මං ආපටිය කරන් එන්නම් කියනවා එතකොට. මාට පුදුමෙන් පුදුමයි. මේ වත්තම් කරගෙන යන්නේ දොරේ එල්ලිලා කතා කරන්නේ. ගේට්ටුවේ එල්ලිලා දොස්තරට කතා කරන්නේ. මේ දොස්තර හරි හොඳයි. ඇදුම රෝගියෙක් කිව්වම උදව් කරනවා. මේ ඉන්ජෙක්ෂන් කට්ට ගහලා ගන්න ඉස්සරලා රෝගේ දැනෙන්න ගන්නවා. මල්ලියන්නේ අපි පස්සේ ඉන්නම් කියලා. ඔන්න ඇදුව. ඕක නතර කරන්න තියෙනවා නම් එකයි තියෙන්නේ හුස්ම දිහා බලන්න ඇදුම තියෙන කොටත් බලන්න නැති කොටත් බලන්න කොහොමද තියෙන්නේ. ඒ නිසා මේ වගේ දේවල් කියලා බුදුහාමුදුරු බුදු වෙන්නේ නැතුව කියන කැස්ත ඇදුම කියලා අපි අයියා මාරු කරනවා. කරුණා කරලා මේ උපාසක උපාසිකාවක් වෙන්න බලන්න චරිසුදු ගන්න යන්න එපා. එහෙම නැත්නම් භික්ෂු භික්ෂුණී වෙන්න බලන්න. මේ කැසර කිවිදට නතර කරගෙන ගියත් එහෙම අපි කොහොමද මෙවැනි කමක් කරන්නේ? කැසර කියන්නේ මොකෝ ඕනක් වෙනවා. මම කිව්වත් එනවා උපදියා සතියෙන් බලන්න. සම්පූර්ණ වෙනස් චිත්‍රය. සතියෙන් කරන්න පැමිණි දුක් පැණි රහයි කියලා. ඒක දැලිල්ල විතරක් නෙමෙයි ඒක මේ ලෙඩේට බේත. මේ ඇදුමට තියෙන බේත මේ කැස්ස මේ ඇදුම සතියට ලක් කරන එකයි තියෙන්නේ. මම ආනාපාන සතිය කුරුදු කරන විට ඒ නෙමෙයි යන්නේ ඉස්සරහ බලාගෙන සතියෙන් සිහියෙන් සිටින කුරුදු සිටින. ඉඳගන්න අන්තම මට මුස්මක නොයාම අනුසැහැලි. එසේ සිටින හැකියි. මම යන්නේ උත්තර යාළුවෝ එසේ නැත්නම් මාවයක් මෙතැනට කුමක් කළේ? මෙසේ සිටිනා මිනිස් සිටුවේ නැති අවස්ථාව ඇත. කර්ණාවෙන් මා දිනපත් කුමක් කළේදයි මාතාවේ කිව්වම් කරන්නේ. මේක මේ විදිහටම අපි 60 අතර 63 වෙනි වැඩමුළුවල ගත්තේ මහා ශුන්්‍යත සූත්‍රයේ ඒකදී සර්වතන් සඳහන් කළා තියෙනවා යම් කිසි කෙනෙක් ওই කියන ප්‍රතිපදාවේ ගියොත් ඒ තමන්ට හැප්පෙන්න තියෙන දේවල් වල ධර්තයේ දෙන දේවල් වල දැවිලි තැවිලි දේවල් වල සංසිඳීමක් ඇති වෙනවා. අපි ගෝ තානාපාණේ විතරක් හිටියලා ආනාපාන ගෙවුනට පස්සේ සංසිඳීමක් ඇති වෙනවා. නමුත් ඒ යෝගාවචරයට මේක කවදාකවත් නිරෝධයක් විදියට මේක කවදාකවත් නිපිඩාවක් විදියට මේක කවදාකවත් විමුක්තියක් විදියට තේරෙන්නේ. එයාට තේරෙන්නේ පාළු වුණා, තනි වුණා, දැන් මම මොකද කරන්නේ කියන බය. ඒකේ හේම කරවතනද වර්ණ කරලා කියනවා. එහෙම වෙනව නම් දැන් මේකේ ප්‍රශ්නයක් එනවනම් මේ සැකයක් එක්කම මේ ඇති වෙන සැකේ සහ අනිශ්චිතතාවයත් එක්කම ආය හුස්ම එනවා. ඒක ඒක ස්වභාවික දෙයක්. හිත ඇවිස්සනවත් එක්කම හුස්ම එනවා. ඒකෝර දැන් යාට මේක පටන් ගන්න සද්දත් එනවා, හිත තියෙනවා, වේදනාවක් තියෙනවා, ආනාපානෙත් තියෙනවා. දැන් මම මොකද කරන්න කියන ප්‍රශ්නේ එනවා. අන්න ඒ විදිහට මේ වෙනකොටත් අර විවේකයේ කැඩිලා ඒක අවුල් තත්ත්වයක තියෙනවනේ Tamanda පුරුදු සමාධි නිමිත්ත නැවත ආශ්‍රය කරන්න කියලා. සද්ද දිග යන්නත් එපා, වේදනා දිග යන්නත් එපා, හිතේ දිග යන්නත් එපා. ආනපාන හිත ගන්න ඊට පස්සේ ආය ආනපාන අර ඉස්සල හැරෙටත් වැඩිය වේගෙන් ආය සංසිඳන සංසිඳනකොට මේ සංසිඳීම අර පුරුදු නැතිකම නිසා කමඨාන් සුද්ධ කළ හුරු නිසා පාළු වෙනවා තනි වෙනවා දැන් මම මොකද කරන්න ඕනේ කියන සැක එන්න පටන් ගන්නවා එනවත් එක්කම ආනපානය මේ විදිහට ආනපානිනවා සංසිඳනවා ආනපානිනවා සංසිඳනවා කියලා මේ දෙක දිගේ දිගට යන්න යන්න යන්න තේරෙන්න පටන් ගන්නවා ප්‍රතිපදාවක් නිසයි මට මේ සංසිද්ධියක් තියෙන්නේ. සංසිද්ධියන වෙලාවේ මගේ කෙලෙස් අඩුයි. නමුත් ඒක හිත පිළිගන්න ලෑස්ති නැහැ. හිත ඒක සැක කරනවා. ඒ සැකේ නැවත නීවරණයි. ආයසරයක් නැතිවෙච්ච නීවරණයක් බාටපත් වෙනවා. එහෙමනම් ආයසරයක් ආනාපානෙ මතුවේ. ආනාපානෙදි කියන්නේ නොකිය කියවෙන රහසක් තියෙනවා. මේ ප්‍රශ්න කරු කැමැති නම් කට උත්තර දෙන්න අපිට තව ටිකක් විශේෂව දැනගන්න පුළුවන් මේ විදිහට ආනාපානිය හෝ බාහිර අරමුණු එන මානසික තත්ත්වයක් මේ සංසිධීම කියන මානසික තත්ත්වයෙන් කොයි එකටද හිත වඩා ප්‍රිය නැත්නම් කොයි එකද හරියයි කියලා හිතෙන්නේ කියන එක Tamange මතය මේ ප්‍රශ්න කරු හේතු කරන්න කැමති නම් අපිට විග්‍රහය තව ඉස්සරහට යන්න. කවුරු කැමතිද මේ දීපේකනා මේ උසාවි කුඩුවට නගින්න හරස් ප්‍රශ්නට උත්තර දෙන්න. නුවේ දෙනෙක් කැමති නැහැ මම වගේ කෙනෙක් ඉඳදී මේ උසාවි කුදුරට නැගින්න මොකද මම අනාශය ආරස් ප්‍රශ්න අහනවා. එහෙනම් අපිට මේක විග්‍රහ කරන්න පුළුවන් මොකද මහා ශුන්‍යත සූත්‍රයේ ලස්සන හරවචනanse මේක පෙන්නනවා. මේක එක්කෙනෙකුට වෙන වැඩක් නෙවෙයි කාටත් වෙනවා. දැන් එහෙම මේ හරස් ප්‍රශ්න උත්තර දෙන්න නැත්නම් අපි ඊගා ප්‍රශ්න. මේ ස්වාමීන් වහන්සේ වැඩිපුරම හා දන්තකරණ නිසා අයිතෝ මේ කාර්ය සම්බන්ධව කිරීම සිදුවේ. අපිට කරන් තියෙන්නේ ඊගාවේ විකල්පෙට අනේකයි. නමුත් හැමදාම එහෙම ඉඳ දෙන්නේ නැතුව එලිබලුවක් හදන්නත් ටිකක් කල්පනා කරන්න. මේ කරන්නේ මම කියන්නේ අලුතෙන් ගයක් හදන මිනිසෙක් ඉන්නවනේ. ඒක කුටියක් හදන කෙනෙක් වගේ හැම වෙලාවෙම සක්මනක් ගැන හිතන්න පුරුදු නිර්මාණ ශිල්පයට කියන්නේ මේක සක්මනකුත් තියෙන නිර්මාණයක් කරලා දෙන්න. වැලි ටිකක් දාලා දෙන්න. වැලි පොළොව මං කියන වැලි සක්මනක් හදපු දවසම ගෙදර සාමේ වැඩි වෙනවා. ඇලි දක්වනක් හදපු දාසම ගෙදරින් නාගයෝ ටික තිරියක්. ඇලි දක්වනක් හදපු දාසම කාදාවත් භාවනා කරනතු පොඩියෙන් භාවනා කරන්න පටන් ගත්තා. ඒ ලැජ්ජාවට කාරණාන්නේ ඒ වියදමක් නැහැ කියන්නත් බෑ. සෑහෙන ගාණක් යනවා. වැලිපු දක්වනක් හදාගන්න. ඊදන් නැත්තම් කරන්න දෙයක් නෑ. එහෙම නැතිනම් රුවන් සක්මනක් පවාගෙන බුදුහාමුදුරගේ කරන්න වෙන්නේ. මේ සිමෙන්ති පොලෝ කියලා කියන්නේ වස වගේ જાතිය කරන මේ ටික තමයි පස්සේ ටිකක් අඩු වෙනවා. බුරුම රටට ගිය ඕනම කෙනෙක් දන්නවා බුරුම රටේ ජාතිය කොච්චර දුප්පත් වුණත් කවදා සිවිඳි පාගන. සිවිඳිට කියන්නේ ලන් මේ බුතාන්නේ ගෙනව පස්කේ. බිලම්මිය. ඒකනේ වාස. සුද්ධ ගෙනලා දාපු දේ අපි නැති කරන්න දාපු දේ. ඒ නිසා මිනිස්සු නිතරම චරිත දාන නැත්නම් බිම බෑලි අතුරලා දෙන දුප්පත් මිනිහත් කරලා තියෙනවා. ඒ කියනවා ඔළුව බේරන්න බෑ සිවිඳි පාගන. ඒකේ තරම්ම ප්‍රමේහ රෝග ඇති කරනවා ඒක වෙන්නේ මේක අහන්නේ නමුත් මම දැකලා තියෙන ගොඩක් වෙලා පිටරට ගිය වෙලාවවල මේ වැලි පොළොවලුත් නැහැ එළිය කරන්නත් බෑ ලනුපැදුරුත් ඒකට වගේ නැහැ ඒක කරන්න තියෙන්නේ අර මේ මේස්තයක් වගේ දාගෙන අර නපුරු බලපෑම අඩු කරලා නොසක්මන කරන එක තමයි තියෙන්නේ හොඳම දේ නම් දීර්ඝ කාලින වශයෙන් සැලසුම් කරගන්න වැලි සක්මන භාවනා කිරීමේදී සිත සමාධිමත්වී නිශ්චලව සිටින අවස්ථාවලදී සංසරේ නොයෙක් සිටිවි බලාගෙන විට හොඳ සිහියෙන් ඒ ඒ එන එන සිටින දෙස සතෙන් බලා සිටින විට ඉතා වේගයෙන් සිත ප්‍රේම බවතුව නොයෙක් නොයෙක් සිටිවි කාලව පවා ඉතා වේගයෙන් වෙනස් වන බව පෙනේ. කෙනෙක් ආසන් සමදේවී බයමින් යන මේ සිටිවිලට සිහින් බලා සිටින විට මනිකාමයේ පැහැදිලි වෙනවා. මේවා දැකගත නැතිතරම් වේලා මෙසේ සිටීමට අනිත්‍ය මෙනෙහි කිරීම මේ කනවා වෙනින් දුර්ලභයි. වහන්සේට මේ සම්බන්ධයෙන් හේතු දෙයක් දැයි කනවා වෙනින් සාගතියි. මේවට කියන්නේ අසම්පජාන චිත්ත සංකාරය. අපි පුළුවන් ප්‍රමාණයෙන් සම්පජාන චිත්ත සංකාර නතර කරා වැඩේ නතර වෙනවා. තොවිල යනවා. දිගටම යනවා. හිතා ගන්න බැරි වේගට අසම්පජාන චිත්ත සංඛාර එනවා. ඒක බොහෝම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඒ විපරිණාමයටපත් වෙන මොකද ඒකට හරියට මේ වතුරේ පාවෙන පාෂි වගේ නූල් බහගන්නේ නැහැ ඒක. ඒක නිසා එක අනිත් එක මේක පැමිණීම වදයක්. අට්ටියති හරායති දෙගුච්චති යෝගාචර දෙන්නේ මේක මට කරදරයක් මේක නිඳාවක් මේක නොවෙනවනම් හොඳයි කියලා. තුන්වෙනි එක තමයි මේක කිසිම ආධිකාරයක් නැති හිතවිලි. මෙන්න මේ තුන නිසා එවැනි හිතවිලි දිහාට ඒවා මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක අනාත් මගේ ආත්මෙ නෙවෙයි කියලා කල්පනා කරලා බැලුවොත් ඒ යෝගාවචරයට ඒ එළිය හරහා ඒ ගැම්ම හරහා අනිත් වෙලාවට එන හිතවිලි පව නැත්නම් සාමාන්‍ය වෙලාවට එන හිතවිලි පව මෙන්න මේ වගේ නාස්තියක් වක් තියෙනවා. ඒසම් පුළුවන් තරම් මේ විදිහට හිතවිලි අනායාසයෙන් ඉන තැනට ඇවිල්ලා කල්පනා කරන්න ඕනේ කොහෙද අපිට ආත්මයක් තියෙන්නේ මේ එන හිතවිලි මගේද නොවන්නේද කියලා මම අර බර්ත් වල ඉන්න ඉන්නකොට කිව්වා අනුන්ගේ දරුවන්ට උපන්න සාධක ලියන එක තමයි අපි දවස පුරාම කරන්නේ. අවජාතක දරුවන්ට උපන්න සාධක ලියන එක තමයි අපි දවස පුරා කරන්නේ. මේ මන්දිර කොච්චර දෝ චිත්ත පීඩා ඇති කර ගන්නවා මේ හිතවිලි වල කියන්නේ thought without a thinker. හිතවන් හිතන්නේක් නැති හිතවිලි. නැත්තම් පාළුගේ වළංගුනේ හිතවිලි. අපි කොච්චර ෆ්‍රස්ට්‍රේට් කරනවද? අපි කොච්චර අසහනයටපත් වෙනවද කියලා බැලුවොත් අම්මා බවෙන හැම පුතත්ජනයෙකුම තෑගි දෙන්න වටිනවා. අහක යන කුණු කන්දල් සේරම ඔළුවේ දාගෙන බුදු කෙනෙක් කර රහත් කෙනෙක්වත් කරන්නේ නැති දුකක් විඳවනවා තේරුමක් ඇස් හොඳට පෙනේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එක කුසේ. ඒක තෝරකට දන්නේ නෑ මම හිතලා ගත් එකක්ද හිතිච්ච එකක්ද. හිතලා කරපු කතාවක්ද නිකං කිච්ච කතාවක්. හිතලා අතපය හෙල්ලුනාද ඉබේ හෙල්මනා කියලා අපි දන්නේ මේ හොල්මන ඇතුළත මොනවා වෙනවද දන්නේ. අපි දන්නා මේක මම කෙරුවා මට පුළුවන් උඩරට නටුම් පාතරට නටුම් කියලා හිතාගෙන ඉන්නවා. මොන විසිරු නටන්න පටන් ගත්තට පස්සේ අපිට මොන තාලෙම නටනවා. මේක සම්පූර්ණ වයින් කර බොන්න කිව්වා. මේක සම්පූර්ණ කලින් ප්‍රී ප්ලෑන් කරපු එකක් වගේ රිමෝට් කන්ට්‍රෝල් එකකින් නටන එකක් වගේ නතර කරන්න ගිය දවස් තමයි නැටිපේ වඳ තේරෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඒක අභ්‍යාසයක් විදිහට කරනවා. වේලාවක දවසේ සීමිත වේලාවක චේතනා අදිඨාන අබිනිවේෂ අනුසය ආශය මොකක්කත් දෙන්න දෙන්නේ නැත්නම් හිතාන තම නොකත් කරලා එහෙම කායකම්පත් කරලා මේක දිහා බලන් ඉන්නවා හිතානකා කරනවට වැඩි වේගයක් මේක ඇතුලේ තියෙනවා ඒක තමයි බය වෙන්නේ හොල්මන්ද කියන ඇත්තටම හොල්මනුත් බය වෙනවා අපි දිහා බලලා මේ කරන හොල්මන ඒ මේ සේරම සේරටම චිත්ත පීඩා ගන්නවනේ. ඉතින් මේ මනුස්සයාට මොන සිංහල වේද දීලා හරියයිද මොන ඉංග්‍රීසි වේද දීලා හරියයිද මොන මානසික රෝග දීලා හරියයිද මොකද අහක තියෙන ලන්දේ තියෙන සේරම දාගෙන අනාගෙන ඇද්දගෙන නාන්න නෑනක් තියෙනවා. එනිසා කියවන thought without a thinker by Mark Epstein ඒ මනුස්සයා මේ පාටිසමාන විද්‍යාවත් හදාරලා සතියත් හදාරලා එයා පෙළ දුන මිනිස්සු කොච්චර පෙට්‍රල් පුච්චනද කියලා Tamande Tamande අයිති නැති ශේෂ්ත්‍රය. කිසිම විදිහකට Tamande වග වෙන්න බැරි ශේෂ්ත්‍රයක අදාළ නැති දේවල් ඔළුවේ දාගෙන උදේ ඉඳලා හැන්දෑ වෙනකන් නිකරල්ලෙන් දෙන හරි ශෞත්‍ය පංචස්කන්ධික අනිච්චන් දුක්ඛනාත්ම කියන මේ ද්වේෂය බව දන්නේ. මේ හිතන්නේ ගැඹුරු භාවනාවකින් නෙවෙයි. අන්ධත්වයක් දානවා. තන්නේ ද්වේෂයක් දුවා. ඒ නිසා හොඳට මතක තියාගන්න පාන් කැලක් එළියේ තියෙනකොට ඔක කර කරලා තියන්න. තෙත පිටින් දීපුවොත් වාතයේ තියෙන කුස අල්ලලා ඔක නරක කරනවා. ටෝස් කළා දීපුවොත් එච්චර ඉක්මනට කරක් වෙනවා. භාවනා කරනවා කියලා කියන්නේ පාන් ටෝස් කරන වැඩේ. එතකොට මේ වාතයේ තියෙන විස බීජ අල්ලන්නේ නැහැ. මේකෙම නෙවෙයි තෙත පාන් කැලක් තිබ්බහම මේ තියලා අනෙක් පැත්ත හරින්න ඉසලා පුස්තක්. ඔහේ පුතත් ජන හිතත් හරි ජූසි, හරිම සැපි. ඕනේ විස බීජයක් ඇදලා ගන්නවා ඊට පස්සේ ඉතින් එක තල්ලේ තියාගෙන මම කරන්නේ ත්‍රිලක්ෂණ භාවනාව මම කරන්නේ ඉන්ද්‍රිය භාවනාව මම දකින්න ලැදෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්තන් කිය කිය ඉන්නවා කියනවා. තාසේ ද්වේෂයක් තියෙනවා. තදේ ද්වේෂයක් කියන්නේ ඇතිදී ඇති ඇති දකින්න එකක් නෙවෙයි සිද්ධ වෙන්නේ. කලින්ම ලැහැත්ති කරලා තියෙන නොත්තකින් නොපතන් නොදොමකින් කියලා ඒකම තමයි දකින්නේ. බුදුරජාණන් වහන්සේ ක්‍රමය එහෙම නෙවෙයි. ඒක තමයි නිමිති කරලා දෙයි. තම තමන් එක දැනගෙන යන්න ඕන කමක් නැහැ. නමුත් ඒ ඇතිදී ඇති ඇති දකින්න එකයි බුදුරජාණන් කියන්නේ හිතාමතා කරන කාය ක්‍රියා, වචී ක්‍රියා, මානසික ක්‍රියා සීමිත කාලයක ප්‍රතිපදාවක් වශයෙන් එහෙම නැත්නම් හික්මීමක් වශයෙන් කරල එහෙම පාලනයක් නැති වෙලාත් එක්ක සංසන්දනය කළාම මේක බුදු මනස මේක පෘථග්ජන මනස මේ දෙකම තියෙනවා. ඊට පස්සේ කැමති එකට යනවා. රට කැමති තැනකට අපි සැලසුම් කරලා තියෙන පහට කාලා පහට නතර කරන්න දැන් පහට කාලා වෙලා I think වෙන සභාවට ඉස්වත් කරන්න ප්‍රශ්න තියෙනවනම් අපිට සලකා බලන්න පුළුවන් එහෙම නැත්නම් නිමා කරන්න බලන්න. ඒක මොලේ ඉඳලා ඒක ඉඳලා නෑ වෙලා වගේ ගැටයක් තියෙනවා. ඒක තමයි පිනා අයියෝ කියන කොහොමද කරන්නේ පුළුවන් කරන්නේ නැහැ. තමයි ඉන්නේ කියලා තමයි. තාම තමයි ඉන්නවා. නිදර්ශනයක් කියනවා. බාලක වැඩ කරන ගොපල්ලෙක් එනනම් ගෑරේජ් එක වැඩ කරන මෙකැනික් කෙනෙක්. එයා ඊට පස්සේ වැඩ ඉවර වුණාට පස්සේ අර ගොම හොදලා දානවා ඇඟි ගෑවිච්ච බජක් හොදලා කියන ලීසි වැඩක් නෙමෙයි. ඉහම ඉහ කන ගෑවිලා නැතිනේ. කොයිතරම් ගෝ. කාලේ වැඩ කරන මනුස්සය අන්දිට ඇදුමෙන් හරක් ගන්නවා. මුත්‍රායි ගොමයි ඒකනේ වැඩ කරන්නේ. ඊට පස්සේ මජංගාවන වැඩ කරන ඉන්කැනික් කිත්තේ මම නියුතු අසත් එක්ක හැමතැනම ඊට පස්සේ වෙනසයි ගිහිල්ලා මොනවා හරි ඩිසින්ෆෙක්ටරයක් දාලා නෑවට පස්සේ මට ආයෙත් කවුරුද කිව්වොත් පොඩ්ඩකට ගාල්ක ඵලයන් කිව්වේ. ඊට පස්සේ මෙයා ගන්න හිතෙන්නේ මේ ඇති කරගත්ත අර ඉඳලා ආවිල්ලා පිරිසිදුවට පස්සේ එයා කියනවා ඕනෝ තිබිච්චාවයි ආයෙ ආයෙ ගා ගන්න හිතෙන්නේ. මේ නිකන් කෙනෙකුත් සුද්ධ වෙලා නැහැ. කතර පස්සේ ඌ ආයෙ කැමති නැහැ බජන් කරනවා. ඒ තමයි අපි කලාතුරකින් හිත අර මේ ගොපල්ලෙක් සුද්ධ වෙනවාගේ පොඩි සුද්ධියක් එනවා. ඊට පස්සේ ආයෙ ගිහිල්ලා මේ කෙලෙස් එක්ක වැඩ කරන්න වෙනකොට හිත පස්ස ගන්නවා. ඒක හරියට කියන්නේ ආන්තරයකට බාන්දල්ලකට කුරුළු තට්ටක් ලං කරුවොත් කුරුළු තට්ට පැනලා ගිනි ගන්න යන්නේ ඒක පස්සෙන් පස්සට පස්සෙන් පස්සට පැකිලි පැකිලි පැකිලි පැකිලි ඇඹරි ඇඹරි පස්සට. නැත්නම් දිලිසෙන පහනකට දිලිසෙන පහන් දැල්ලකට නයිලෝන් නූලක් ලක් කරොත් ඒක එම්මිටි එම්මිටි එම්මිටි පස්සෙන් පස්සට යනවා. අන්න ඒකට කියලා කියන්නේ න සම්පසාරීයති න අසාරීයති කියන්නේ හිත එළියට පයින් ගතිය නෙමෙයි නෑ කියලා ඇතුළට යනවා. බයලජ්ජා දෙකක් ඇති වෙලා තියෙනවා. ඒ අර කෙලෙස් නැති තැන ඉඳලා කෙලෙස් තියෙන තැනට යන්න තියෙන ලැජ්ජා. පිළිගන්න කැමති නැතුව ගෙන අමෝන වෙන්නේ. වැඩ කියන්නේ කක්කා. වැඩක් කරා නම් කක්කා එකකා කරන්න දෙයක් නෑ. මොකද සම්පජානව කරන්න දැන් අසම්පජානව හිත තිබුණේ. වෙන දේ වෙන්න ඇල්ල බලාගෙන ඉඳලා ඌ ජොලියට හිටියා. දැන් නොත හිතලා කරන්න හදනවා. ඉතින් හිතලා කරන හැම දෙයක්ම කක්කා. නොකර ඉන්න බෑ. අපි රජපෞල් වල නෙමෙයි අපි ගියක් හරි හම්බ කරන්න ඕනේ. නමුත් ඒක අඩු කරන්න නෙබුදු ඥානංශ මේ. ඉක්මීම කියලා දීලා තියෙනවා. අපේ කය අපේ හිත එහෙම සීමාව දන්නේ නැහැ. කොච්චරක් necessity ද කොච්චරක් කොච්චර utility ද කොච්චර ලක්ෂණද කියලා අපි දන්නේ නැහැ. necessity කොච්චරද වැඩිපුර කාර්යද අපි දන්නේ නැහැ. අපි වමන ප්‍රමාණය ඉක්මවත් නටන. ඉතින් මේක සීමාව දන්නේ කෙතේ අයිනේ වනාකේ තනකොළ තියෙනවා. කෙතේ භෝගේ තියෙනවා. ගැට ගන්න නැති හරකෙක් කියලා හරියොත් ඒක තනකොළ විතරක් කාලේ නතර වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම කෙතර බහිනවනේ කෙතර බහව දාක බෙල්ල කට යනවා. දෙනසකින අද පොදු කරගත්තේ මනස උගේ ශේෂ්ඨය දන්නේ හැම වෙලාවෙම ශේෂ්ඨකම්. පන්නනකොට තමයි ඇතුලෙන් එනවා මොකද්ද සික් සෙන්සර් එකෙන් දැන් මගේ මල පැනලා ඉන්නේ. දැන් මගේ සීමාව පැනලා ඉන්නේ. ඒක එදිනදා ඥානයක් නෙවෙයි. ඒ කෙලෙස් නැති තැන ඉඳලා කෙලේශයක් කරන්න යනකොට එන බයලජ්ජාවේ ගැඹුරක්. ඒක විස්තර වෙනවා සංඛාර උපේක්ෂා ඥානෙ පෙන්වන සංස්කාර රැස් කිරීමේ තියෙන ඇකිලොම ගැතිය. අනින්නේ නෑ, දිගෑරිලා යන්නේ නෑ, ඇදිලා යන්නේ නෑ. ඒකට ආපස්සට ඇකිලි ඇකිලි ඇකිලි ඇකිලි පස්සෙන් පස්සට න පතිලියති පතිකුට්ට න පතිලියති පතිකුට්ටති න සම්පසාරීයති කියලා කියනවා. මේ තමයි අර ඉබ්බ කට ඇතුළට ගන්න හදන ගැතිය තමයි තියෙන්නේ. ඉබ්බ නිකන් අඬු වී ගමන පිම්බිලා නටන්න හදන්නේ. සර්වචනසි කියනවා මේ ඉවලෙක් ඇවිල්ලා ඉබ්බෙක් කල්ලා ගත්තට පස්සේ ඉබ්බ ගන්නවා අඬු ඇතුලට ගත්තට පස්සේ ඉවලට කරන්න දෙයක් නැහැ කියලා. ඉතින් ඉවල කරන්නේ මේකයි මොකක් හරි අඬුවක් එළියට ගන්න හැදන්නේ. මොකද මේ පිටකට්ටේ ඛණ්ඩ බෑනේ. එළියට ආවම ඛණ්ඩ පුළුවන්. ඉබ්බ ගන්න මොකක්ද ඇතුලට කරගෙන ඉන්නේ. යෝගාවචරය ඉවලෙක් ගාවේ ඉන්නේ ඉබ්බෙක් වාගේ ඌ දන්නවා ඇතුළටලා ඉන්න තාක්කල් ඉන්ද්‍ර සංගරලා ඉන්න තාක්කල් මොන මාරේකටවත් අහුවෙ. මොන කෙලෙකටවත් නැහැ. දැන් අඬු පුප්පන්න ගිය ගමන් ඉන්නේ ඉංගලව දන්නේ නැත්නම්. ඉතින් අඬු කඩා ගන්නයි හිතේ. දැන් ඩ කඩාගෙන තියෙන්නේ. තන්නේ නැහැ. හොඳයි දිලුක්ෂි මොකද කියන්නේ? එහෙනම් මේ අරවන් තරගු. ඉවර කරන්න ගියදී නේ අඩු ගන්න thank you වත් කියන්නේ බෑ. පන්සිත වාහන ඔයකන කියලා කියන්නේ බුද්ධ සම්මාසේ දේශනා කළ තියෙන ශික්ෂාපද 227ක් තියෙනවා. ඔක්කොම එකතු වෙලා ඒක නැවත කියවනවා. දැන් පන්සිල් ගන්නවා වගේ වැඩක්. අර දෙන කෙනෙක් ගන්න කෙනෙක් ඒක නෑ. කවුරුද කෙනෙක් කියනවා. අහන කෙනාට දැනගැනීම පිණිස මතක් කරනවා අපි අපේ ප්‍රතිපදා මෙච්චරයි. ඒක දවස් 15 පරිසරයක් කරන්නයි කියලා කියනවා. දැන් නෑනේ ගී යන්න තියෙන්නේ ගී වැඩක් බලන්න දිලුක්ස් එකකින් ගන්න හිටපන් එච්චරයි වෙන ඔය උආර කරන්න වැඩක් නෑ උආරට ගියාම දැන් මේ සභාවක නම දවුත් සවුත් වෙනවා අහන්නේ තරදි මිනිහාගේ මේ පොතේ. ඒක ඉස්සර තිබිලා තියෙන උපෝසති කියලා කියන්නේ උපවාස. උපවාස කියන්නේ දවසෙන් භාගයයි කෑම කන. ඒගොල්ලෝ ඉස්සර තිබිලා තියෙන සුමානයකට එක දවසක් උපවාස කරනවා. මහමයේ විසෝ එදා ඉඳලා තියෙන උපෝසත දවසේ. ඒ දවසේ ලිංගික ක්‍රියා කරන්නේ නැහැ. රැයට කෑම කන්නේ නැහැ. හැම සුමානයකටම දවසක්. ඒ බුදුහමර පහළින් ඉස්සර වෙලා. ඒක ඒ කාලෙ තිබිලා තියෙන එකක් සෞඛ්‍යයට හොඳයි. ඒ දවසේ ඉතුරු කරන ටික ධනකර පිනකට දෙන්න. ඕකෝ මඩිය පඤ්ඤාසී ස්වාමීන් වහන්සේ මට මතකයි ධර්ම විජේ පදනමේදී ප්‍රතිපත්තියක් වශයෙන් කියලා දුන්නා. ඉතින් ඉස්සර තිබුණ වචනය දවසේ භාගයයි ගත කරන්නේ. කෑම උදේවරු විතරයි ගන්න. උපවාස. වාසයේ පූර්ණ වාසයක් කරන උපවාසයේ කොහොමද ඇඳවරුව ආගමික කටයුතු තමයි යොදවන්නේ. ඒක සර්වඥාන්සේ අනුමත කිරීමක් තමයි මේ පොයේ දවස මාසකට පොය හතරක් සම්මත කිරීමෙන් කරන්නේ. මං කිව්වේ ඕක ප්‍රශ්න අහන්න කියලා නෙමෙයි මේක ඉවර කරන්න. කියලා බොහොම ස්තුති සාකච්ඡා මේ ආකාරයේ මොකද කවුරුත් උත්සාහනේ මම දැන්නේ කියලා පොඩි වාක්‍යයක් කියලා මම කියනවා ඒක මේ මේ පාන පාන වලට ගන්න දුරයි. ඒක දුරවන්න තමයි එතන මට මග්න තිබුණේ මේ කැන්සල් කරන් කියන එකක්. පස්සේ දිරුක්සි රිජි මහත්තයා දෙන්න ඇවිත්ලා තමයි අපි ස්ථාන වෙනස් කරලා අපේ දවස පවත්වමු කියලා ගත්තේ. ඒවා අලුත් අදහස් අනිත් එක තමයි මෙහෙත් වතුර ප්‍රශ්න. එහෙත් මම විතරදලා එනකොට එදා ඉඳලා අද වෙනකම් වැස්සෙනවා. ඒ ඒක හදන්නේ කියලා තමයි ධම්මගාමක භාගයට ලෙඩුනේ. හැමතැනම තියෙන වතුර ප්‍රශ්න. ඉතින් ඒක නිසා මේ ඒතියෙදිත් අපි ඒ එක රෙටිකයක් කරනවා. දිගට කරගෙන යනවා. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ ප්‍රශ්න තියෙද්දි මම නම් කෙරුවේ ඇත්තටම අනිත් දවස් කැන්සල් කරමු කියන එක තමයි. මම ඒකට විරුද්ධව මම කතා කරන්නේ. අපි කොහොම හරි මේක කරමු. වෙන තැනකට ගිහිල්ලා හරි. එතකොට අපිට විකල්ප අදහස් පහළ වෙනවානේ. අපි කොහොම හරි මේක පාවා දෙන්න තු කරමු. ඉතින් අපි බලනකොට මම බහලා යනකොට රීජි මොකද ඇවිල්ලා මට කිව්වා මෙහිමයි ස්වාමීන් මේ අදහසක් ඇවිල්ලා තියෙනවා මේක මම කව කිසි ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම අපිට පොඩ්ඩක් කල්ලාතු දැනගත්තා නම් ඒ කෑම තියෙන එක මෙහෙල ඇති කරන කෙනෙක් ඉතාමත්ම සරලයි. අපි ගියේ නෑ මොකද මේ විලුප්ති ප්‍රසිද්ධ ප්‍රකාශ කරලා දුන්නා අපි ඔක්කොම වියදම් ගන්න. මම දිලුක්සිගෙන් ඉල්ලා ඉන්නවා මේ මේ වගේ වැඩක් කරන්න යන වියදම කොච්චරද කියලා අපිට කියන්නේ කියලා අපිට දැන ගැනීම සඳහා. මේ ඉස්සරහට <clears throat> කරනකොට රිට්‍රීට් ඕගනයිසර්ට මෙහෙන් කෑම තේ දෙන්නේ නැත්නම් මේ විශේෂකට මෙච්චර විතර වියදම් වෙනවා කියලා දාක්ෂ්‍ය බජට් එකක් අපිට දෙන්නේ කියන තොරතුරක් පිළිගන්න. ඒකට අපි 22 රැස් වෙනවා. දැන් දිලුක්සිට ෆ්‍රීද කියලා. ඇලන් මැතිනාරාමදී හම්බෙලා ක්‍රිටික් ඕගනයිස් කරන සංවිධායකයෝ එකතු වෙලා අපි බලන්න හදනවා මේ මේ තියෙනවා අමිතිකල සුබෝධාරාමේ ධම්මවිවි හේෂාන් ළඟදී යටි අතුර කියලා ස්ථාන පහ ක්‍රිටිටෝන් පස්තිනික් කියනවා ඊටසේ 65 වෙනි 66 වෙනි ක්‍රිටිට් එක මේ යන්නේ එතකොට මෙහි ඕගනයිස් කරන කට්ටිය ඉන්නවා පිටට ඕගනයිස් කරන කට්ටිය. අපි බලනවා මේ කණ්ඩායම් තුනම පිටින් ඕගනයිසර්ස්ලා කියන නම් කරලා foreigners මිසන්නවනේ සහ වෙන මධ්‍යස්ථානවල අතර පොඩි පිළිවෙලක් ඇති. ඒගොල්ල අතර ඉන්නේ එකන හඳුන්වා දෙන්නත් ඒගොල්ලන්ට වෙනම වේදිකාවක් සකස් කරලා දීලා හඳුනා ගන්න. එතකොට මේ දැන් වුණා වගේ රිජිට් එක කතා කරලා ඒ යන සම්බන්ධතාවය වුණොත් මට තියෙන්නේ කැමති නම් කැමති නෑ කියන එක විතරයි මට එච්චර සම්බන්ධ වෙන්න වෙන්නේ. මුලින්ම පණවිඩය ආවේ මට මේ දිලුක්සිගේ මට ඒ වෙලාවේ මම ෆෝන් එකේමයි ලිව්වේ මට ඒ වෙලාවෙම කියන්න හිතුණා මේ වගේ වෙනකොට රජි මහත්තයත් එක්ක කතා කරලා අපි කැමති ඒ අතින් රජිට ඒ බලතල ටික දීලා කාර්ය සභාවක් කරපත් කිරීමක් වශයෙන් තියාගෙන අදාළත් එක්ක කතා කරනවා. මම හිතනවා ඒකෙදී හුඟක්ම අවශ්‍ය වෙන්නේ මේ වගේ ප්‍රශ්නයක් ආවම රිට්‍රීට් ඕගනයිසර්ස්ලා පිටින් ආපුවයිනේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒගොල්ලෝ රිට්‍රීට් කරන්නේ යෝගාවචරක පැත්තෙන් බලලා මේ අපේ ආයතන දෙක සම්බන්ධ වෙන රිජිට් කරන සම්බන්ධතාවය පවත්වාගෙන ගියොත් මම හිතනවා ඉස්සරහට ගොඩාක් ඔය තියෙන මේ නැත්නම් අනිත් පැත්තෙන් කියන අන්‍යෝන්‍ය අවබෝධය අපිට ගොඩාක් පාවිච්චි පාවිච්චි කරනවා. ඒ නිසායි මම වේදිකාව සකස් කරන්න ගන්න විශේෂයෙන්ම මම ආරාධනා කරනවා රිට්‍රීට් ඕගනයිස් කරන අයට ඇලන් මෙච්චර කමිටෙන්ද අපි කතියලා කතා කරලා බලනවා eh, මේ ප්‍රධාන වශයෙන් කියනවා පිටින් එන කෙනෙකුට මේ රිජිස්ටර් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. එහෙම නැත්නම් මේ සම්බන්ධතාවය කරන ඥාන සමාට ඉන්දිගේ ටෙලිෆෝන් එක too much busy. නැත්නම් මයි ළඟට ඉන්න විදියක් නෑ. ඒකකොට මේ දෙක අතර මැදට රිට්‍රීට් ඕගනයිසර් ගොඩක් මැදිහත් වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. ඒකට විස්තර සහිතව මේ කරන නිසා. ඒක නිසා මේ වෙච්චේ කොහොමදයි මම නිල බලයට නෙමෙයි ඉල්ලන්නේ මම ඩිලෙක්ටිකින් ඉල්ලා හිටනවා මේක පිළිබඳ පොඩි බජට් එකක් අපට දෙන්න. එතකොට අපිට දැනගන්න පුළුවන් අපි ළඟ නැති තොරතුරු. ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා ඒක වෙන්නේ නැති වෙනවා හොඳයි. දායකයාට බරක් වෙන්නේ නැති වෙන විදිහට රිට්‍රීට් එකක් ඕගනයිස් කරනකොට රිට්‍රීට් එකට එන අයගේ කැම බීමේ ඒ පිළිබඳව වියදම රිට්‍රීට් ඕගනයිසර්ටම බාර දෙන්න බරක් විදිහට නෙවෙයි එහෙම නැත්නම් කාටද ස්පොන්සර් කරන්න පුළුවන් නම් දවස් පහක රිට්‍රීට් එකට මෙච්චරයි දවසකට මෙච්චරයි හතකට මෙච්චරයි කියලා එතකොට පිටරට ඉන්න පිටසක් ඒව රිට්‍රීට් ස්පොන්සර් කරන්න කරනවා. එතකොට දායකයට බරක් එන්නේ දැනද කරා. ඒකට අපි ළඟ තොරතුරු. ඔක්කොයිද එවනාද ඉතින් ඊට පස්සේ වෙන මොනවද කාට හරි කියන්න මොනවද කියනවද වෙන මේ අපි වෙලාව පහයි එන්න සාකච්ඡා කළ යුතු දෙයක් කාට හරි අදහස් ප්‍රකාශ කරන්න දෙයක් එහෙම නැත්නම් අපි එක්තාවතා ಜಾති ගාථා සජ්ජහනා කිරීමේ සම්ප්‍රදාන කුල ක්‍රමයට අපි මේ භාවනා වැඩමුළුවේ මාව සටහන් කරනවා. Sorry. No. What? කියන්නේ බුදු බුදුරජාණන් වහන්සේ උද්දරස් කරන් කියලා කියන්නේ බුදුරස් මාලාව කියනවා. හරි. පේන එත්තාවතාදී ගාතවත් දහනකට පෙන්නනවා. එත්තාවතාචගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා චිරං රක්칸තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං ෝ ඥාතිනං සුඛිතාන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ ආවනිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ ආවනිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි වාල සමාදමු සතං සමාගමු හෝතු ධාවනිපාන පත්‍ත්‍ය සාදු සාදු සාදු